හොඳයි අපි පටන් ගමු. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම සුපුරුදු පරිදි ආරම්භ කරන්නට යෙදුණු සෙනසුරාදා දින ධර්ම සාකච්ඡාවේ ලෝණපල සූත්‍රය පාදක කොටගෙන සාකච්ඡා කරන්නට යෙදුණු කර්මය අභිභවා යන මහේෂ්ඨාක්‍ය බව නොහොත් අකුසල කර්ම යටපත් කරන්නේ කෙසේද යන මාතෘකාවට ප්‍රකාරව අවසාන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණු වේට ශ්‍රී විනයාලංකාරාම වාසී අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට මාගේ උත්තම নমස්කාරය අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සති 10ක් මුළුල්ලේම සාකච්ඡා කළේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණ ඵල සූත්‍රය පාදක කොටගෙන අකුසල කර්ම විපාක යටපත් කිරීම සඳහා අපට භාවිත කළ හැකි ක්‍රමෝපායන් පිළිබඳ. එතකොට සූත්‍රයේ සඳහන් වෙන කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මහේශාක්‍ය බව දිනු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සතරාකාර භාවනාවන් පිළිබඳවත් ඒ සූත්‍රය ඇසුරු කොටගත් කාරණා පිළිබඳවත් අපි සති කීපයක් සාකච්ඡා කරලා ඉන්නනතුරුව ඒ සූත්‍රයෙන් පරිබාහිරව අවශේෂ සූත්‍ර දේශනා සහ තව නොඑක් ඉතිහාසයට සම්බන්ධ බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ කතා ප්‍රවෘත්ති ආදී නොඑක් දේවල් පාදක කොටගෙන අකුසල කර්ම විපාක යටපත් කරන්න අපට භාවිතයට ගත හැකි තවත් ක්‍රමෝපායන් හතරක් පිළිබඳව අපි පසුගිය සතිවල කතා බහ කළා. ඒ තමයි අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කිරීම ඒ වගේම ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කිරීම මේ විදිහේ ක්‍රම අපි හතරක් කතා කළා පසුගිය සතිවල එතකොට අද දවසේ අපිට පස්වෙනි කාරණේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අවසාන කාරණේ එතකොට මේ ලෝණපල සූත්‍රයේ පාදක කොටගෙන අපි සිද්ධ කරන අකුසල කර්ම විපාක යටපත් කිරීම පිළිබඳව දේශනා මාලාවේ සාකච්ඡා මාලාවේ අවසාන කොටස අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලබන සතියේ පටන් අපි තවත් සූත්‍ර දේශනාවක් ආරම්භ කරනවා කාටත් ඉතාමත්ම වැදගත් වෙන සූත්‍ර දේශනාවක් පාදක කොටගෙන ධර්ම සාකච්ඡාව ලබන සතියේ ඉඳලා අලුත් දේශනා පෙළක් ආරම්භ කරනවා. එතකොට අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ පසුගිය සතියේ 10ෙම අපි කතා කළේ අකුසල කර්ම විපාක යටපත් කිරීම පිළිබඳ. අද මේ පස්වෙනි ක්‍රමය තුල අවසාන ක්‍රමය තුල අපි කතා කරන්න යන්නේ අපි කොතෙක් උත්සාහ කළත් අකුසල කර්ම විපාක යටපත් කළ නොහැකි නම් එබඳු අවස්ථාවල අපිට ඒ කර්ම විපාක ජීවිතයට පොහොරක් කරගන්නට පුළුවන්. විමුක්ති මගට කර්මස්ථානයක් හැටියට භාවිතයට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි විවිධ ක්‍රමවලින් විවිධ උපාය මාර්ග පාවිච්චි කරලා අපි උත්සාහ කරනවා ඒ කර්ම විපාක යටපත් කරගන්න. එහෙම කරගන්නට නොහැකි වුණොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ කර්ම විපාකය මේ කියන්නේ අකුසල කර්ම විපාකේ අපිට ඇති කරන්නේ දුක් විපාකනේ. එතකොට ඒ දුක් විපාකයම අපිට පොහොරක් කරගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ප්‍රවෘත්ති විපාකයයි. ප්‍රතිසන්දි විපාකය නෙමෙයි. අපි සිහිපත් කළා කුසල කර්මයේ දෙවිධයකින් විපාකත්වයටපත් වෙනවයි කියලා. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ උත්පත්තියට බලපාන කර්ම සාධකය. ප්‍රවෘත්ති විපාක කියලා කිව්වේ ඉපදුණු තැන ඉඳලා මරණය දක්වා බලපාන කර්ම විපාකය. එතකොට උත්පත්තියට අකුසල කර්ම විපාකයක් බලපෑවොත් දුගතිය උපදින්නට හේතුවක් වෙනවා. එතකොට එතනින් එහාට අපට මේ අකුසල කර්ම විපාක යහපතට යොදා ගන්නවා කියන එකක් කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිසන්දිය සඳහා අකුසලයේ බලපෑවොත්. එතකොට අද අපි මේ කතා කරන්නේ ප්‍රතිසන්දිය යහපත් වෙලා, ඒ කියන්නේ සුගතියක, manuss ලෝකයක ඉපදිලා. ඉන් අනතුරු අපට උත්පත්තියේ පටන් මරණය දක්වා උපපීලක කර්ම හැටියට ප්‍රවෘත්ති විපාක හැටියට අකුසල කර්ම විපාක මතුවලා පීඩා ඇති කරනවා නම් ඒක යටපත් කරගන්නටත් අපට කොතෙක් උපාය මාර්ගයේ දුව වුණත් නොහැකි නම් එබඳු අවස්ථාවල අපි කොහොමද මේ අකුසල කර්ම විපාකයම දුක්ඛ විපාකයම ජීවිතයට පොහොරක් හැටියට එහෙම නැත්නම් නිවන් අවබෝධය සඳහා කර්මස්ථානයක් හැටියට පාවිච්චි කරන්න කියන කාරණේ තමයි අද දවසේ අපි මේ ලෝණපල සූත්‍රය සම්බන්ධව අවසන් කොටසේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ දුක්ඛ විපාක අපට පොහොරක් හැටියට, කමඨහනක් හැටියට යහපත පිණිස පාවිච්චි කිරීම දැන හෝ නොදැන යම් ප්‍රමාණයකට සිද්ධ වෙන්නට පුළුවන්. දැනගෙන ඒක සති සම්පජඤ්ඤයෙන් නුවණින් යුක්තව කරුණු තේරුම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට විවිධ පැතිවලට ඒක යොදා ගන්න පුළුවන්. සමහර අවස්ථාවල නොදැනම වුණත් ඒ දුක්ඛ විපාකය අපට යහපත පිණිස හේතු වෙනවා. ඒ කොහොමද නොදැන අපට යහපත පිණිස හේතු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට දුක පැමිණෙනකොට ඒ දුක ප්‍රතිඵල දෙකක් ඇති කරන්නට පුළුවන්. සම්මෝහ වේපක්කම් වා පරියට්ටි වේපක්කම් වා. ඒ තනත්තා සම්මෝහයට පමුණුවන්නට පුළුවන්. ඒ කියන්නේ මුලාවටපත් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් පරේෂණයට යොමු කරන්නට පුළුවන්. එතකොට මුලාවටපත් වෙන්නේ කොහොමද? අර තමන්ට පැමිණෙන දුක්ඛ පීඩාවන්ට තමන් අවිචාරවත් විදිහට ප්‍රතිචාර දක්වන්න නම් ඇබ්බැහි වෙලා හැඟීම් වලට වහල් වෙලා ප්‍රතිචාර දක්වන්න නම් අපි පුරුදු වෙලා ඉන්නේ ඒතනත්තාට දුක්ඛ විපාක පැමිණෙනකොට හැඟීම් වලට වහල් වෙච්ච අවිචාරවත් ප්‍රතිචාරයක් තමයි මනස තුලින් ගොඩනැගෙන්නේ. දැන් අපි සිහිපත් කළා මුල් දේශනාවලදී මුල් සාකච්ඡාවලදී අකුසල කර්ම විපාක අපි වෙත පැමිණෙන්නේ ඇස කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රයන් ඔස්සේ තමයි අපිට මේ ප්‍රවෘත්ති විපාක හැටියට දුක්ඛ විපාක මතුවේ. හැබැයි ඒකට මනසින් ප්‍රතිචාර දක්වීම අකුසල කර්මයේ මත්තම සිද්ධ වෙනවා කියලා අපිට තීරණය කරන්න බෑ. අකුසල කර්මයේ බලපෑමක් මනසට ඇති වෙනවා. හැබැයි මනසින් ඒකට අපි ඥාන සම්පන්නව ප්‍රතිචාර දක්වනවද අඥාන විදිහට ප්‍රතිචාර දක්වනවද කියන එක තීරණය වෙන්නේ කර්මය මතව නෙමේ අපේ සිත පුරුදු පුහුණු කරලා තියෙන ප්‍රමාණය මතයි. ඉතින් ලෝකේ වැඩි ප්‍රමාණයක් පුද්ගලයෝ ජීවිතයට මුහුණ දෙන්නේ ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු වලට මුහුණ දෙන්න ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා තියෙන්නේ ඥාන සංප්‍රයුක්තව නෙවෙයි හැඟීම් බරව හෝ ඇබ්බැහි මත. ඒක තමයි පොදු සත්ව ගතිය. දැන් සත්තු අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ එක්කෝ ඒ මොහොතේ මතුවෙන ලෝභ ද්වේෂ මෝහාදී හැඟීම් මත. එහෙම නැත්නම් සාංශාරිකව හෝ මේ ජීවිතේ පුරුදු කරගත්තු යම්කිසි අබ්බැහියක් මත. ඒක තමයි පොදු සත්ව ගතිය. එතකොට මිනිස්සු සත්වෙක් නිසා ওই පොදු ගතිය අපි තුල පවතිනවා. හැබැයි මිනිස්සයාට පුළුවන්කම තියෙනවා සාංශාරික වශයෙන් තමන් යහපත් පැත්තට දියුණු තියුණු කරපු ඒ වාසනා ගුණය ඒ පුහුණුව පාදක කොටගෙන මේ ජීවිතයේ සති සම්පජඤ්ඤය අවදි කරලා අර හැඟීම් සහ ඇබ්බැහි වලට වහල් වෙන්නේ නැතිව යහපත් විදිහට බාහිර ලෝකයේ අරමුණු වලට ප්‍රතිචාර දක්වන්න ඉතින් අන්නේ සති සම්පජඤ්ඤය අවදි කර ගැනීම හෝ සාංශාරික හුරුව හෝ මේ ජීවිතයේ හුරු පුරුද්ද, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය මෙබඳු කාරණා යම් යම් ප්‍රමාණයකට හරි ජීවිතයට එකතු වෙලා තියෙන තැනත්තා අර කටුක විපාක, දුක්ඛ විපාක සාංශාරික වශයෙන් සිදු කරගත්තු අකුසල කර්ම විපාක තමන්ගේ ජීවිතයට පැමිණෙනකොට ඥාන සංප්‍රයුක්තව තමයි ප්‍රතිචාර දක්වන්නේ. හැබැයි ඔය විදිහට කල්යාණ මිත්‍ර ඇසුරක් නැති, සද්ධර්ම ශ්‍රවණයක් නැති, යෝනිසෝ මනසිකාරයක් නැති, සාංශාරික හුරු පුරුද්දක් නැති පුද්ගලයා හැම විටම අර පොදු සත්ව ගතිය මත පිහිටලා හැඟීම් වලට වහල් වීමෙන් සහ ඇබ්බැහි මත තමයි අර අරමුණු වලට ප්‍රතිචාර දක්වන්න පෙළඹෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක ඇතම් කෙනෙක් සම්මෝහයට පොළඹවනු ඇතම් කෙනෙක් පරේෂණයට පොළඹවනවා. එතකොට කාවද සම්මෝහයට පොළඹවන්නේ? අර සාංශාරිකව ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිබඳව පුහුණුවක් නැති මේ ජීවිතය තුල ඒ සඳහා යොමු වීමක් නැති කල්යාණ මිත්‍රාසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ සති සම්පජඤ්ඤේ ආදී පිළිබඳව යම් නැඹුරුවක් නැති පුද්ගලයා අර පොදු සත්ව ගතියත් එක්කලා හැඟීම් වලට වහල් වෙලා හෝ එහෙම නැත්නම් මේ ජීවිතයේ හෝ සාංශාරික ඇබ්බැහි මත ඒතනත්තා අරමුණු වලට ප්‍රතිචාර දක්වනවා. එතකොට ඒතනත්තාගේ මනසේ ප්‍රඥාව අවදි වෙන්නට ඉඩක් නැහැ. ඒතනත්තාගේ මනසේ අවදි වෙන්නේ මුලාව. එතකොට අර දුක් පීඩා පැමිණෙනකොටම ඒතනත්තා කල්පනා කරන්නේ මේකට වග කියන්න ඕන කවුද? මේ මට මේ දුකක් ඇති වුණා ප්‍රශ්නයක් ඇති වුණා. එතකොට ඔහු ලෝකයට එරෙහි වෙනවා. මුලින්ම මේ පැමිණෙන අරමුණ සමග ගැටෙනවා. තමන්ට කනට ඇහුනේ අප්‍රසන්න දෙයක් නම් අකමැති දෙයක් නම් ඒකත් එක්ක තමයි මුලින්ම ගැටෙන්නේ. ඊට පස්සේ කවුද ඒක කිව්වේ? කොහෙන්ද ඒක ආවේ? කොහෙන්ද ඒ શબ્දය ආවේ? කවුද මට චෝදනා කළේ? ඒ චෝදනාව මට එන්න හේතුව මොකක්ද කියලා ඔහු එතනින් ධම්ම ගැටුම්කාරී විදිහට තමයි ඒ දිහා බලන්නට පෙළඹෙන්නේ. එතකොට ඒ බැලීම නිසා ඒ තනත්තා එතන ඉඳලා මේ ආපෝ අර්බුදයෙන් නිදහස් වෙන්නට මඟ හොයනවා වෙනුවට ඒක මොකක් නිසාද මට මේ පීඩාව ආවේ කියලා ඒ ඒ ආපු දෙයට ගැටුම්කාරී විදිහේ ප්‍රතිචාරයක් දක්වන්න තමයි උත්සාහ කරන්නේ. උදාහරණයක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට නොදන්නා කෙනෙකුන් විසින් විසපෝපු ඊතලයක් විදිනවා. විද්දන් පස්සේ දැන් මේ තනත්තාගේ ශරීරයේ අර විස ඊතලය ගැඹුරට කිඳා බහැලා. දැන් කල්යාණ මිත්‍රෝ සත්පුරුෂෝ වෛද්‍යවරු එකතු වෙලා ඉක්මනට මොහුව මොහුගේ අර ශරීරයේ ඇනිලා තියෙන කිඳා බහැලා තියෙන විස සහිත ඊතලය ගලවලා ඉවත් කරන්න උත්සාහ කරන මොහුගේ ජීවිතය රැකගන්න. හැබැයි ඔහු කියනවා මේ ඊතලය ගලවන්න දෙන්නේ නැහැ මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙනකම්. මොකද්ද ප්‍රශ්නේ? මේ ඊතලයේ විද්දේ කවුද? මේක හැදුවේ මොන කම්මලේද? එතකොට මේකට පොවලා තියෙන විස වර්ගය මොකක්ද? ඒක කොහේ හදපු විසක්ද? එතකොට මේක සැලසුම් කළේ කවුද? මෙන්න මේ ටික පැහැදිලි කරලා දෙන තාක්කල් මේ ඊතලයට අත තියන්නවත් දෙන්නේ නැහැ කාටවත්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් එහෙම හිතනවා නම් ඒත නැත්තා විස ශරීරගත වෙලා මැරෙනවා ඇරෙන්නට වෙන යහපතක් ඔහුට වෙයි කියලා හිතන්නට බෑ. අන්න වගේ ඉන්නවා සමහරු අර ඇනිලා තියෙන ඊතල ඉක්මනට ගලවලා දාලා ඒ විසෙන් නිදහස් වෙලා ජීවිතේ රැක ගන්න ඕන තමන් සුරක්ෂිත වෙන්න ඕන කියන සංකල්පනාව වෙනුවට ඔහු අර තමන්ට බාහිරින් ආපු අරමුණ පිළිබඳව ගැටුම්කාරීව ඒකෙන් පලිගන්නට ඒකට රිද්දන්නට ඒක මැඩපවත්වන්නට දැන් තමන්ට සිද්ධ වෙන අනතුර පේන්නේ නැහැ තමන්ට සිදු වෙලා තියෙන අර්බුදය පේන්නේ නැහැ ඒකෙන් ගැලවීමට සිතුවිලි ඒ කියන්නේ තමන්ගේ පැත්ත ගැන අවධානය ගිලිහිලා ඒතනත් ප්‍රතිචාර දක්වන්නේ බාහිර ලෝකයට ඒ මොකද අර හැඟීම් සහ ඇබ්බැහිත් එක්කලා එතකොට අන්න ඒ විදිහේ தත්වයකටපත් වෙනවා අර සති සම්පජඤ්ඤේ ප්‍රගුණ කරලා නැති එහෙම ਵਿਚාරපූර්වක බවක් නැති බාහිර සහ Taman කියන දෙපසම දකින්නට පුරුදු පුහුණු නොවුණු හැඟීම්බර පුද්ගලයා හැමතිස්සෙම අන්න ඒ වගේ ප්‍රතිචාරයකට තමයි යොමු වෙන්නේ බාහිරින් යම්කිසි දුක් පීඩාවක් එනකොට තමන්ව සුරක්ෂිත කරගන්නා ක්‍රමය ගැන සිතනවා වෙනුවට කවුද මේක කළේ කොහොමද මේක වුනේ කවුද මේකට වග කියන්න ඕනේ කියලා ඒවත් එක්කලා ගැටෙන්නට උත්සාහ ඊට පස්සේ එතනත්ත ළඟම ඉන්න අය තමයි අල්ලගන්නේ ඒකට. තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ ඥාතියා, තමන්ගේ අසල්වාසියා අර අල්ලපු ගෙදර අය හුනියම් කරපු නිසා තමයි මේක උනේ. ඒගොල්ලෝ කොඩි වෙන්න කරපු නිසා තමයි මේක උනේ. මේ බිරිඳගේ නොසලකලිමත්කම නිසා තමයි මෙහෙම උනේ. සැමියාගේ මේ අවිචාරවත් බව නිසා තමයි මෙහෙම උනේ. දරුවෝ මේවා ගැන වගකීමෙන් කටයුතු කරන්නේ නැහැ නිසායි මේක උනේ. එහෙම නැත්නම් රටේ පාලකයෝ හරි නැහැ නිසා තමයි මෙහෙම උනේ. පන්සලේ හාමුදුරුවෝ අපිට මේවා කියා දුන්නේ නැහැ නිසා තමයි මේක උනේ. එතකොට මේ විදිහට ඒතනත්තා සමස්ත සමාජයත් එක්කලාම අර ආපු දුක්ඛ පීඩාවට සම්බන්ධ කර කර සමස්ත සමාජයත් එක්කලාම ගැටුමක් නිර්මාණය කරගන්නවා කුමක් නිසාද හැඟීම් බරව අර සම්මෝහය තමයි දැන් අවදි මුලාව තමයි අවදි වෙන්නේ. එතනින් එහාට බරපතල අරුබුදයක් ඔහු තුල නිර්මාණය වෙනවා. ඒ අරුබුදය ඔහු සමාජගත කරනවා. සමාජගත කරාන් පස්සේ ඒකෙන් තවත් අය පැටලෙනවා. තවත් අය අර්බුදයටපත් වෙනවා. එතන ගැටුම් නිර්මාණය වෙනවා. මහා සමාජ ව්‍යසනයක් වෙන්නට පදනම් වෙනවා ඔහු වෙත පැමිණෙන දුක්ඛ විපාකය. අකුසල කර්ම විපාකය. අර පීඩාව. එතකොට මෙන්න මේ විදිහට අනුවන පුද්ගලයා තුල අනුවන බවම අවසන්න අඥාන පුද්ගලයාගේ අඥාන බවම අවස්සන්ඩ අවිචාරවත් පුද්ගලයාගේ අවිචාරවත් බවම අවස්සන්ඩ හේතුවක් වෙනවා දුක්ඛ විපාකය අකුසල කර්ම වලින් ඇති කරන පීඩා නමුත් සමහර පුද්ගලයෝ ඉන්නවා සාංශාරික වශයෙන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යම් ප්‍රමාණයකට හුරු පුරුදු කරලා තියෙනවා මේ ජීවිතයේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා තියෙනවා සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා තමන්ගේ ජීවිතයේ ධර්මානුධර්ම ප්‍රතිපන්නව පුහුණු කරන්න වෑයම් කරමින් පවතිනෝ සති සම්පජඤ්ඤය උපදවාගෙන ලෝකෙ දිහා බලන්නට වෑයම් කරනවා යමක් සිද්ධ වෙනකොට බාහිරින් සිදුවෙන දේ වගේම එතනදී තමන්ට වෙන දේ ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්නට යම් ප්‍රමාණයකට හුරු වෙමින් පවතිනවා දැන් එබඳු පුද්ගලයෙකුට අර පීඩාවක් ආවහම ලෝකේ සමග ගැටුම්කාරීව ප්‍රතිචාර දක්වන්න පෙරාතුව මොකක්ද මේ සිද්ධ වුනේ කියන කාරණය හරියට තේරුම් අරගෙන වහාම එතනදී කල යුතු දේ මොකක්ද කියලා අනුක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අර අපි ගත්තු උදාහරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උදාහරණය විස සහිත ඊතලය දැන් ඇනිලා තියෙනවා. දැන් ඒක සංසාරිකව කරන ලද අකුසල කර්ම විපාකයක් හැටියට තමයි දැන් ඔහුට මේ දුක්ඛ සහගත කාය විඥාණය දැන් ජනිත වෙන්නේ. මේ කායික දුක්ඛය මේ විස සහිත ඊතලයකින් ඇති කරන පීඩාව ඔහු පෙර සසරේ යම් කිසි කෙනෙකුට හානි කරපු හිංසා කරපු කර්ම විපාකයක් හැටියට ඔහු වෙත පැමිණ. නමුත් දැන් මේක වළක්වන්න බැරි විදිහට දැන් තමන් වෙත මතු වුණාට පස්සේ ඒතනත්තා වහාම කල්පනා කරනවා දැන් දුකක් මතු වුණා ප්‍රශ්නයක් මතු වුණා. එතකොට මොකද්ද මේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ? ගැලවෙන්න නම් දැන් මේ ප්‍රශ්නේ ඇති කරන හේතු හඳුනා ගන්න ඕන. දැන් මේ ඊතලේ මේ විදිහට ඇඩිලා තිබුණොත් විස ශරීරගත වෙනවා. ඉක්මනට මේක ඉවත් කරන්න ඕන. ඒ සඳහා අන් අයගේ සහාය ගන්නට ඕන. එතකොට මේ ඊතල ඉවත් කරලා කය සුවපත් කරගෙන ඊට පස්සේ හොයන්න පුළුවන් කවුද මේක විද්දේ ඇයිද මේක විද්දේ කොහෙද මේක හදලා තියෙන්නේ විස මොනවද ඇතුල් කරලා තියෙන්නේ ඒව සොයලා බලලා නැවත එසේ නොවෙන්නට කටයුතු යොදා ගන්නට පුළුවන් ඒක දෙවනුව කළ යුතු කාර්යයක්. එතකොට එහෙම එහෙම සිතලා එහෙම ප්‍රතිචාර දක්වන්නට හැකියාව තියෙන්නේ අර යම් ප්‍රමාණයකට සිහිබුද්ධිය පුරුදු පුහුණු කරන සිහිබුද්ධිය අවදි කරන්නට වෑයම් කරන ඒබඳු සාංශාරික හුරුවක් තියෙන තැනැත්තාට පමණයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ තැනැත්තාර ඇබ්බැහිමත් ඔහු හැඟීම් මත පමණක් දෝලණය වෙන්නේ නැහැ. ඒවට වහල් වෙන්නේ නැහැ. අර මිනිස්සෙක් සතු ශක්තිය අවදි කරගන්නට උත්සාහ කරනවා. මිනිස්සෙක් සතු පිරිපුන් ඒ සවිඥානික බව, සබුද්ධික බව, ඥාන සම්පන්න බව අවදි කරගන්නට එතනත්තා උත්සාහ කරනවා. ඉතින් අන්න ඒ බඳු තැනත්තාට අර ස්වභාවයෙන්ම අර දුක පීඩාව යහපත් ප්‍රතිඵලයක් වෙත ඒතනත්තා යොමු කරන්නට යම්කිසි පසුබිමක් දැන් අපි උදාහරණ කීපයක් අරගෙන බලමු. දැන් අපි කුඩා කාලේ ඉඳලම දැන් කුඩා දරුවෙක් ගිනි දැල්ලක් දකිනකොට පහන් දැල්ලක් දකිනකොට ඒක අල්ලන්නට උත්සාහවත් වෙනවා. දැන් මේ දරුවා යම් මොහොතක මව්පියෝ වැඩිහිටිය කොච්චර එපා කිව්වත් කොහොම හරි දඟලලා අර ගිනි දැල්ලක් හරි ගිනි පුපුරක් හරි ජීවිතේ එකවරක් හරි අල්ලනවා. ඒ ඇල්ලුවාට පස්සේ ඔහුට ඒකෙන් තදබල පීඩාවක් දැනෙනවා. දුක් වේදනාවක් දැනෙනවා. ඒ දුක් වේදනාව නිසා ඒ දරුවා ඉගෙන ගන්නවා මේක පීඩා ඇති කරන දෙයක් කියන අවබෝධය ජනිත කරගන්න. එතකොට මේ අවබෝධය ඔහුට එන්නේ අර දුක් විපාකයක් එක්කලා. අර පීඩාවත් එක්කලා. ඒක ඔහු හිතාමතා නෙමෙයි අර ස්වභාවික ක්‍රියාවලියත් එක්කලා ස්වයං ස්වයංව ඒ දරුවා තුළ ඒ අවබෝධය ජනිත කරන්නට පසුබිමක් හැදෙනවා. ඒත් එක්කලාම තවත් දෙයක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක්ඛ විපාක අපි තුළ සද්ධාව ජනිත කරන ස්වභාවික ක්‍රියාවලිය. සද්ධාව කියලා කියන්නේ විශ්වාසය. දැන් අර පොඩි දරුවට අම්මා තාත්තා වැඩිහිටියා කියලා තියෙනවා කල්ලාතුව පුතේ අල්ලන්න එපා. එතකොට ඒක පිච්චෙනවා හරි දయ్యා හරි මොනවා හරි කියලා දැන් පොඩි දරුවට පොඩි දරුවා මේකෙන් වළක්වනවා. දැන් කොච්චර වැළක්වත් පොඩි දරුවට කුතුහලයක් තියෙනවා මේ සම්බන්ධව. එතකොට පොඩි දරුවා අල්ලලා පිච්චෙනවා. ඒ පිච්චුණාට පස්සේ දරුවට දැනෙනවා අම්මා තාත්තා වැඩි හිටියා මේක අල්ලන්න එපා කියලා වැළැක්වුවේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා. මේකෙන් පීඩාවක් ඇති වෙනවා මේකෙන් අනතුරක් සිද්ධ වෙනවා මේකෙන් දුකක් ඇති වෙනවා කියන එක පිළිබඳව ලොකු ਵਿਚාරපූර්වක අධ්‍යයනයක් ඒ දරුවට නැති වුණාට ඒ මව්පියෝ වැඩිහිටියෝ තමන්ගේ යහපත පිණිසයි මේ උපදේශය දුන්නේ කියලා අර අම්මා ගැන තාත්තා ගැන වැඩිහිටියා ගැන තමන් රැකබලා ගන්න කෙනා ගැන ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා ඒ විශ්වාසය සහේතුක විශ්වාසය. නිකන් අහේතුක විශ්වාසයක් නෙවෙයි. මොකද්ද සහේතුක විශ්වාසය කියන්නේ? දැන් මට මේක අල්ලන්න එපා කියලා මාව වැළැක්වුවේ මෙන්න මේ අනතුරෙන් වළක්වන්නටයි. එහෙම නැත්නම් මේ මව, මේ පියා, මේ වැඩිහිටිය, මේ මාව රැකබලා ගන්න තැනැත්තා, ඔව් තැනැත්තිය මගේ ආරක්ෂාව පිළිබඳව, මගේ රැකවරණය පිළිබඳව මට ඇති වෙන පීඩා අඩු කරන්නට ක්‍රියාත්මක වෙන කෙනෙක්. ඒතර ඔහුගේ වචනේ, ඇයගේ වචනේ විශ්වාස කළ යුත්තක් කියන මේ පරිවර්තනය ඇතුළත සිද්ධ වෙනවා. එතකොට මේක තමයි සද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේ අපට යම් යම් කාරණා උන්වහන්සේගේ අවබෝධය සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරනවා. දේශනා කළ පමණින් අපට ඒවා වැටහෙන්නේ නැහැ. අපිට ඒවා ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගන්නට බොහෝ කල් යනවා. එතකොට මුල් අවස්ථාවේදී අපිට සමහර දේවල් බුදුහාමුදුරුවෝ දෙසූ පමණටම මනසට ඒත්තු යන්නේත් නැහැ. ඒවා බොහොම දුරින් තියෙන. හැබැයි අපි අහලා තියෙනවා. අහලා තිබිලා අපි ඊට පස්සේ අප විසින්ම ප්‍රශ්න ඇති කරගන්න. අර්බුද ඇති කරගන්න. ඇති කරගත්තට පස්සේ අපිට දැනෙන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ නිසා නේද මේ කාරණේ දේශනා කරලා තියෙන්නේ කියලා තථාගතයන් වහන්සේ පිළිබඳ ලොකු සද්ධාාවක්, ලොකු ගෞරවයක් අපේ මනසේ ඇති වෙනවා. ගුරුවරයා පිළිබඳව, භික්ෂුව පිළිබඳව අපට යම් යම් උපදේශ දෙන අපේ සුරක්ෂිත බව සඳහා උපකාර කරන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් පිළිබඳ අපිට මෙන්න මේ විදිහට විශ්වාසය ගොඩ නැගෙනවා ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ මේ ධර්ම මාර්ගය අපිට එකවරම විවෘත වෙන්නේ නැහැ එකවරම ස්පර්ශ වෙන්නේ නැහැ ධර්මයේ දේවල් කියලා තිබුණා වුණත් අපි දේවල් කරන්නේ අපට ඕන විදිහට අපේ හැඟීම් වලට අපේ අබ්බැහි වලට වහල් වෙලා දැන් තෘෂ්ණාව රාගය මේවෙන් හානියක් වෙනවා කියලා කොතෙක් දහමේ දේශනා කරලා තිබුණත් කොතෙක් අපි ඒවා ඉගෙනගෙන තිබුණත් කොතෙක් අපිට ඒවා තේරිලා තිබුණත් අපි ස්වභාවිකව මතුවෙන හැඟීමත් එක්කලා ක්‍රියාත්මක ක්‍රියාත්මක වුණාම අපි අර්බුදයටපත් වෙනවා. ඒ අර්බුදයටපත් වුණාට පස්සේ තමයි අපිට වැටහෙන්නේ මේ ධර්මයේ පෙන්වා දෙන කාරණේ මොනතරම් නිවැරදිද මොනතරම් යථාර්ථයක්ද අන්න ධර්මයේ පිළිබඳව පැහැදීම ඇති වෙනවා සද්ධාව ඇති වෙනවා මෙන්න මේ විදිහට අපිට අපි උත්සාහ නොකලා වුණත් ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම මම කියලා කෙනෙක් නැහැනේ මේ හේතුඵල ක්‍රියාවලියක් නේ නාම රූප වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ දුක්ඛ විපාක එහෙම නැත්නම් පීඩාව කරකස බව කියන එක අපේ ජීවිත යම් කිසි පැත්තකට පෝෂණය කරන්නට උපකාර වෙන සාධක. ඉතින් අවිචාරවත් වුණොත් එය හානිය පිණිස හේතු වෙන්නට පුළුවන්. ਵਿਚාරපූර්වක වුණොත් ඒ යහපත පිණිස හේතු වෙන්න පුළුවන්. පොදුවේ ගත්තහම උත්සාහ කළත් නොකළත් ස්වභාවිකවම අනතුරු හමුවේදී පීඩාව හමුවේදී එයින් නික්මෙන්නට, එයින් වළකින්නට, එයින් ගැලවෙන්නට, එයින් නිදහස් වෙන්නට ක්‍රම හොයන ගතියක් මේ සජීවී ලෝකයේ තුල තියෙනවා. දැන් අපි සතෙකුට උනත් යමක් කරනකොට එකපාරක් කෙවිතකින් ගහනවා දෙවෙනි පාර ගහනවා තුන්වෙනි පාර ගහනවා. එතකොට ඒ සතා තුල යම්කිසි දැනුමක් වර්ධනය වෙනවා. මේක කළොත් ගුටි කන්න වෙනවා. එතකොට ඒ සතාට ඒක කරන්න ඕන වුණත් ඒක නොකර ඉන්නට උත්සාහ කරනවා අර පීඩාව නිසා. ඒ විදිහට අපේ ජීවිතය අපි සොයන් අධ්‍යයනයකට සොයන් පුහුණුවකට යොමු වෙනවා මේ කටුක විපාකත් එක්ක. ඉතින් ඒ නිසා අපි දරුවන් හදද්දි පවා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් අපි ඒක නිතර ධර්ම දේශනාවලදී පැහැදිලි කරනවා. දැන් සමහර මව්පියෝ දරුවන් හදනවා කියලා දරුවන්ට ආදරේ කියලා ඒගොල්ලන්ට අසීමිතව සැපය විතරක් ලං කරන්න උත්සාහ කරනවා. අපි විඳපු දුක් අපේ දරුවන්ට දෙන්න හොඳ නැහැ. අපි නොකා නොබේ හරි දරුවන්ට පහසුව සලස්සන්න ඕන කියලා අර මව්පියෝ මුළු ජීවිත කාලෙම පන්සලකට යන්න වෙලාවක් නැහැ බණ දහමක් අහන්න වෙලාවක් නැහැ දහමක් ප්‍රගුණ කරන්න වෙලාවක් නැහැ හම්බ කරලා හම්බ කරලා එකතු කරලා එකතු කරලා අර දරුවා මල්ලහනක තියලා වගේ හදනවා. එතකොට මව්පියන්ගේ මුළු ජීවිතේම මනුෂ්‍ය ජීවිතයෙන් ගත යුතු ප්‍රයෝජන ගත නොහැකිව නිකන් හම්බ කරලා එකතු කරලා තියලා මැරිලා යනවා. එතකොට මේ මව්පියන්ගේ ජීවිතේ මනුෂ්‍යත්වයෙන් ගිලිහිලා ඊට පස්සේ අර දරුවා මොකද්ද කරන්නේ අර එකතු කරලා දීපු සම්පත් ටික මත දැන් ඔහුට පොළවේ පය ගහලා ඉන්නට තරම් අවබෝධයක් නැහැ. මේවා කොහොමද හම්බ කරන්නේ කොහොමද ලැබෙන්නේ කොහොමද විනාශ වෙන්නේ සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද ඒවා ස්පර්ශ වෙලා නැහැ. එතකොට ඒ හරි හම්බ කරලා දීපු ටික මැත්තේම ඒ දෙවනි පරපුර විනාශ ඒක මතම කා කොටාගෙන ඒක මතම තෘෂ්ණාවෙන් යැපිලා දැන් මහදන සිටු පුත්‍රයාට වෙන්නේ ඒකනේ මව්පියව හම්බ කරලා හම්බ කරලා තියෙනවා මහදන සිටු පුත්‍රයා ඒකෙන්ම වෙනස. ඒතර සාංශාරික වශයෙන් ලොකු ශක්තියක් අරන් ආපු කෙනෙක්. රහත් වෙන්න තරම් වාසනාව හැකියාව ඇති කෙනෙක් පුහුණුව තියෙනවා. නමුත් ඒව අවදි උනේ නැහැ අර මව්පිය විසින් ඒකට මඟ සකස් කරපු නැති නිසා. ඒ නිසා දරුවන් හැදීමේදී පවා අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඒ දරුවාට සැපය පහසුව සලස්වන්නට ඕන. හැබැයි ආදරය තුලින් අපි අන්ධ වුණොත් ඒ දරුවාට අර කර්කශ දේවල් ස්පර්ශ වෙන එක ਸਰව සම්පූර්ණයෙන් වැළැක්වුවොත් ඒ දරුවා තුළ සජීවීව වැඩෙන්නට ඕන අත්දැකීම් පද්ධතිය කටුක බවින් අපි කොහොමද මිදෙන්නේ දුක අඩු කරගන්නේ කොහොමද අනතුරු වළක්වගන්නේ කොහොමද සත්පුරුෂයා සත්පුරුෂයා හඳුනාගෙන අපි කොහොමද සත්පුරුෂ ආශ්‍රය කරන්නේ අසත්පුරුෂයා වෙන් කරලා මේවා පිළිබඳව ඔහු සවිඥානික වෙන්නේ නැහැ ඒ ඒ කර්කශ බව ස්පර්ශ නොවන ඒ නිසා දරුවන් හැදීමේදී ආදරයෙන් අන්ධ වෙන්නේ නැතිව ඒ දරුවාගේ ස්වශක්තිය අවදි කරන්නට නම් මේ සැප වගේම දුකත් ඒ දරුවාට ස්පර්ශ වෙන්නට සලස්සන්න. එතකොට තමන්ගේ ජීවිතය සම්බන්ධවත් එහෙමයි. අපේ ජීවිතයේ හැම විටම සැපසහගත බව පමණක් නෙමෙයි අපට කර්කශ බව, කටුක බව ඒවා අපි වළක්වා ගන්න උත්සාහ කරන්න ඕන. දැන් පසුගිය සති 10ෙම අපි කතා කළේ ඒවා වළක්වා ගන්න විදිහ ගැන. මේ 11 වෙනි සතිය අපි මේ කතා කරන්නේ. ඒක වැළක්විය නොහැකිව මතුවෙනවා නම් ඒ අවස්ථාව අපි යොදා ගන්නට ඕන. අර විදිහට අපේ සවිඥානික බව, සබුද්ධික බව, ප්‍රඥාව අවදි කරගෙන, සති සම්පජඤ්ඤය අවදි කරගෙන මේ ප්‍රශ්නේ මොකක්ද? ඒකට හේතුව මොකක්ද? ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒ සඳහා මඟ මොකක්ද කියලා සොයලා ක්‍රියාත්මක වෙන්නට අපි උනන්දු එතකොට මේ දුක් විපාක පැමිණීම අපට පැති තුනකින් සිද්ධ වෙන්නට පුළුවන්. විශේෂයෙන් කුසල හෝ අකුසල කර්ම විපාක දීම අපිට මාධ්‍ය තුනක් ඔස්සේ සිද්ධ වෙනවා. පළමු මාධ්‍ය තමයි තමන්ගේ මනස. දෙවන මාධ්‍ය තමයි අන් අය අපි අපි වටා ඉන්න අන්‍ය පුද්ගලයෝ මිනිස්යෝ හෝ සත්තු හෝ දෙවි දේවතාවෝ හෝ අමනුෂ්‍යෝ හෝ කවුරු හරි ඊළඟට තුන්වෙනි මාධ්‍ය තමයි ස්වභාවික ලෝකය කියන්නේ කවුරුන් විසින්වත් මෙහෙවන්නේ නැතුව ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට දැන් අපි මීට පෙරත් මේවා ගැන කතා කරලා තියෙනවා. දැන් Taman ප්‍රාණඝාත අකුසලයක් සසරේ කරලා තියෙනවා නම් එයින් Tamanට අකල් මරණයක් උරුමයි එතකොට මේ අකල් මරණයට පැමිණෙන්නට ඒ කර්ම වේගය මතුවෙනකොට තමන්ටම හිතෙන්නට පුළුවන් දිවිනසා ගන්නට ඕන කියලා. ඒ මොකද්ද? අර කර්ම විපාකය, අර දුක්ඛ විපාකය තමන් තුලින් මතුවෙන ආකාරය. ඊළඟට තමන් ධහම පිළිබඳව ජීවිතය පිළිබඳව වඩා ගැඹුරින් සිතන කෙනෙක් නම් හැඟීම් වලට වහල් නොවන කෙනෙක් නම් ඒ තරත්තට සීදි විනසා ගන්නට කරුණු පැමුණුනයි කියලා එහෙම සිතුනයි කියලා ඔහු ඒකට වහල් වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැතු ඒක යටපත් කරගන්න. නමුත් දැන් කර්මය ප්‍රබලයි. ඒක විපාක දිය යුතුයි. දැන් මොකද වෙන්නේ? අහල පහල ඉන්න අනිත් අයට හිතෙනවා අපිට හානි කරන්නට, වස දෙන්නට ඕන, කොඩි වින කරන්න ඕන, උණියම් කරන්න ඕන, පිහියෙන් අනින්න ඕන, බෝම්බ ගහන්න ඕන, අනතුරක් කරන්න ඕන කියලා අනිත් අයට හිතෙනවා. ඒ මොකද්ද දැන් අපේ මනසෙන් අපි ඒ අකුසල කර්මය මතුවෙන්න ඉඩ නොදී රැකගත්තට අන් අය නලියනවා අපේ කර්මය විපාකත්වයටපත් වෙන. දැන් මොගලන් හාමුදුරන්ට වෙන්නේ එහෙම දෙයක්. ඊළඟට ওই ක්‍රම දෙකෙන්ම අපි අවට ඉන්න අය අනුන්ගේ කර්ම වලට ඇඟිලි ගහන්නට තරම් දුර්වල නොවුනොත් ඒගොල්ලෝ තම තමන් රැක ගන්නට ශක්තිමත් නම් ඊට පස්සේ මේ කර්ම විපාකේ අපේ ජීවිතය අකාල විනාශ වෙන්නටම අර කර්මය මතුවෙනවනම් අපේ ජීවිතය අකාලේ විනාශ වෙන්නට මේ කර්මය මතුවෙනවා නම් ඊට පස්සේ ස්වභාවික ක්‍රියාවලිය සුලි සුළඟක් හමලා ගම් වතුර ගලලා මුහුද ගොඩ ගලලා හදිසි අනතුරක් වෙලා ගහක් කඩාගෙන වැටලා එතකොට ඒ සිද්ධිය වෙන්නේ අපේ කර්මය නිසා නෙමේ සිද්ධිය වෙන තැනට කොහොම හරි අපිව ගිහින් හේතු වෙනවා හේතු වෙලා අර කර්ම විපාකයේ ස්වභාවිකවම ක්‍රියාත්මක වෙන්නට ඉඩ කඩ සැලසෙනවා එතකොට අපේ කර්මය හේතු කොටගෙනම ඒ සිද්ධිය වෙන්නටත් පුළුවන්. දැන් ගහක් කඩාගෙන වැටීම වගේ කෙලින්ම තමන්ගේම කර්මය මත ඒ කර්ම විපාකයේ විපාකත්වයට පැමිණෙන්නට මේ ස්වභාවික ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නටත් පුළුවන්. ඒව අපිට හරියටම විනිශ්චය කරගන්නට පහසු නෑ. සම්මා සම්බුදු කෙනෙකුට තමයි එතන ක්‍රියාත්මක වෙන්න ප්‍රබල සාධකේ මොකක්ද කියලා දකින්නට පුළුවන් වෙන්නේ. අපිට අනුමාන වශයෙන් යම් ප්‍රමාණයකින් වටහා ගන්නට පුළුවන්. ඔන්න ඔය ක්‍රම තුනට කුසල අකුසල කර්මයන් විපාකත්වයට පැමිණෙනවා. දැන් එතකොට අපි මේ කතා කරන්නේ අකුසල කර්ම විපාකත්වයට පැමිණීම ගැන. දැන් වැළැක්විය නොහැකි ආකාරයෙන් තමන් තුලින්මත් ඔය විදිහට අකුසල කර්ම විපාක මතුවෙන්නට පුළුවන්. අනුන් හරහා මතුවෙන්නට පුළුවන්. සබාධම හරහා මතුවෙන්නට පුළුවන්. දැන් එතකොට අපිට දුක පීඩාව එන්නට පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එහෙමනම් තමන්ගේම වැරදි වැඩ නිසා දුක පීඩාව මතුවෙන්නට පුළුවන්. අනිත් අය විසින් අපට ඇති කරන පීඩාවන් තියෙන්නට පුළුවන් ස්වභාවික ක්‍රියාවලින් නිසා සබාධමේ ක්‍රියාකාරීත්වයත් එක්කලා අපට ඇති වෙන පීඩාවන් තියෙන්න පුළුවන්. දැන් මේ ක්‍රම තුනෙන් කවර ක්‍රමයකින් හෝ කවර මාධ්‍යයක් ඔස්සේ හෝ අපට අප විසින් සසරේ ජනිත කරගත්තු අකුසල කර්ම විපාක දුක්ඛ විපාක අපි වෙත සමීප වෙනකොට අපි සබුද්ධිකව ක්‍රියාත්මක වුණොත් දැන් අපි අර මුලින් සිහිපත් කළානේ මේ දුකෙහිදී අපි දැනගෙනත් ක්‍රියාත්මක වෙනවා නොදැනත් ක්‍රියාත්මක. අර නොදැන ක්‍රියාත්මක වෙන ආකාරය තමයි අපි මෙතෙක් වෙලා පැහැදිලි කරලා අර පොඩි දළුවා ගිනි පුපුරාලලා ඒකෙන් පිච්චුනහම එයා ස්වභාවිකව ඉගෙන ගන්නවා මේක අනතුරක්. මේක නොකල යුත්තක්. මේකෙන් පීඩාවක් ඇති ඒ ඒ ඒ දරුවා මහා ප්‍රඥාවක් අවදි කරගෙන කරන වැඩක් නෙමෙයි. ඒක ස්වභාවිකව වැඩෙනවා ඒ ක්‍රියාවලිය. අත්දැකීම් තුලින්. ඒක තමයි අත්දැකීම් තුළ ඇති වෙන පරිණත භාවය. එතකොට ඒ වගේම අපි කිව්වා දැනගෙන හරියට සිහි බුද්ධිය අවදි කරගත්තොත් සත්පුරුෂ ආශ්‍රය කරලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් ඒවා පිළිබඳව කල්පනා කරලා මේ හේතුඵල වශයෙන් ලෝක ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව යම් විචක්ෂණ බවක් ඇති කරගන්නකොට අපිට පුළුවන්කම තියනවා දැනගෙනම අර පැමිණෙන දුක්ඛ විපාකය යහපත් පැත්තට පරිවර්තනය කරගන්න. එතකොට අන්නේ ක්‍රියාවලිය තුල තමයි අපිට අර දුක්ඛ විපාක ජීවිතයට පොහොරක් කරගන්නට කමටහනක් කරගන්නට අවස්ථාව සැලසෙනවා. දැන් අපි කියවනේ අර මාධ්‍ය තුනකින් අපිට දුක්ඛ විපාක එන්නට පුළුවන් අකුසල කර්ම විපාක එන්න පුළුවන් තමන් තුළින් අනුන් තුළින් තහ සබාධාත්. දැන් සබහා දහම තුලින් අපිට මේ විදිහේ කර්කශ විපාක පැමිණෙනකොට අපි දැනුවත්ව ක්‍රියාත්මක වෙනවා නම් සවිඥානිකව සබුද්ධිකව ක්‍රියාත්මක වෙනවා නම් අපි කල්පනා කරලා බලනවා මේ ස්වභාවිකව එන අනතුර වළක්වා ගන්නෙ කොහොමද මුහුද ගොඩ ගලනවා නම් ඒක වළක්වා ගන්නෙ කොහොමද සුලි සුලං එනවා නම් ඒකෙන් රැකෙන්නේ කොහොමද? ගම් වතුර එනවා නම් ඒකෙන් වළක්වා ගන්නෙ කොහොමද? එතකොට ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඒක අඩු කරගන්නේ කොහොමද? එතකොට මේ විදිහට මේ සබාධව තුලින් ඇතිවෙන යම් යම් කටුක විපාක, දුක්ඛ විපාක අපි අතික්‍රමණය කරන්නේ කොහොමද? ඒ සඳහා අපට යම් යම් ක්‍රමෝපායන් යොදලා අපට භෞතික වශයෙන් යම්කිසි සංවර්ධිත, සුරක්ෂිත ක්‍රමෝපායන් එතකොට භෞතික විද්‍යාව තාක්ෂණය මේවා අපට ප්‍රයෝජනවත් වෙනවා එතනදී යම් ප්‍රමාණයකට. හැබැයි ඒවා අපට සබාධමේ රීතිය හඳුනාගෙන පාවිච්චි කළොත් තමයි ඵලදායක විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. සබාධම් රීතිය හඳුනා නොගෙන අපි තමන්ගේ හැඟීම් මත තමන්ගේ හිතුවක්කාරකම් මත අපි ඒවා පාවිච්චි කරනවා නම් తాවකාලික සුරක්ෂිත බවක් තිබුණත් දීර්ඝකාලීනව ඒ වයින් තමන්ටත් පරිසරයටත් ලොකු අනතුරක් සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපි දැනුවත්ව ක්‍රියාත්මක වුණොත් අපිට සබාධම ඔස්සේ අප වෙත ක්‍රියාත්මක වෙන ඒ දුක්ඛ විපාක අකුසල කර්ම විපාක වලක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම තුළින් අපි මානවීක හැටියට සංවර්ධනය වෙනවා මේ සබාධමෙන් පැමිණෙන අර්බුද අවම කරගන්නට අපි කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියන මේ කාරණය පිළිබඳව එතනත්තා පරිණත එතකොට දැන් ඔන්න අභියෝග ජය ගන්නට සබුද්ධිකව ක්‍රියාත්මක වීම හේතු කොටගෙන දැන් අභියෝගය කියලා කියන්නේ පීඩාව කියලා කියන්නේ දුක් විපාකය. ඒතකොට මේ දුක් විපාකය අතික්‍රමණය කරන්නට කටයුතු කිරීම නිසා මිනිස්සෙක් හැටියට සබාධම් රීතිය හඳුනාගෙන විපත් වළක්වාගෙන වඩා සුරක්ෂිත ජීවිතයක් ගත කරන්නේ එතනත්තා වීරෙන් අදිෂ්ඨාණයෙන් ප්‍රඥාවෙන් વિચારપૂર્વක බවින් හේතුඵල ගැළපීම තුලින් විද්‍යාවෙන් තාක්ෂණයෙන් ඒ තැනත්තා ඉදිරියට යනවා. එතකොට මේක අර කටුක විපාකවල එක්තරා ප්‍රතිඵලයක්. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි අනුන් තුලින් අපට කරකස විපාක පැමිණෙනකොට. ඒ කියන්නේ අනිත් අය අසත්පුරුෂය හැටියට අපට හානි කරන. අනිත් අය අපට පීඩා කරනවා. එතකොට අපිට ඒවැනොත් වලකින්නට සිද්ධ වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා සත්පුරුෂය අසත්පුරුෂය තෝරගන්න. කල්යාණ මිත්‍රයා පාප මිත්‍රයා තෝරගන්න. ඇසුරු කළ යුතු නොකළ යුතු අය තෝරා ගන්න. කළ යුත්ත නොකළ යුත්ත තෝරා බේරා ගන්න. මේ මේ සමාජය තුළ දහසකුත් විකෘති පුද්ගලයන් අතර අපි කොහොමද සුරක්ෂිතව ජීවත් වෙන්නේ? එතකොට සමාජ විඥානය නිවැරදිව අවදි වෙමින් ප්‍රඥාව අවදි කරගන්න අපට පසුබිමක් හැදෙනවා අර කර්කශ භාවයත් එක්ක. දැන් ගොඩක් දෙනා කල්පනා කරනවා විදේශ රටකට ගියත් පස්සේ අපේ රටට වඩා හරි පහසුයි ජීවත් වෙන්න. දේශපාලන වාතාවරණය බොහොම සහනශීලී, සමාජ වාතාවරණය, ආර්ථික රටාව මේ හැම එකක තුලම අර්බුද අඩුයි. එතකොට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන කතාවේ යම් නැත්තක් තියෙන්න පුළුවන්. හැබැයි ධර්මානුකූලව බලනකොට අපිට ලංකාව වගේ තැනක ජීවත් අපේ ප්‍රතිශක්තිය ඒ කියන්නේ බාහිරින් එන පීඩාවන් වලට ඔරොත්තු දෙන්නේ කොහොමද? අපි කොහොමද ඒ අසත්පුරුෂයෝ හමුවේ අපේ සත්පුරුෂකම රැකගන්නේ අනිත් අයගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැති තැනත් අපි කොහොමද සුරක්ෂිතව ජීවත් වෙන්නේ එතකොට අනිත් අය කරන වැරදි හැමෝයි අපි කොහොමද ආරක්ෂාකාරීව ජීවත් වෙන්නේ? දැන් අද අද දවල්ත් දවාලෙත් අපි දානෙකට වැඩම කරන ගමන් විදේශ රටක ඉන්න මහත්මයෙක් අපි වැඩම කරගෙන යන්න ආවේ. ඉතින් අපි මේ රියපදවීම ගැන කතා කරනකොට අපි එතනදී සිහිපත් කළේ ලංකාවේ රියපදවන්න පුරුදු වෙච්ච කෙනෙකුට ලෝකේ ඕන තැනක රියපදවන්නට පුළුවන් ප්‍රායෝගික අත්දැකීම් ටික. එතකොට දැන් අනිත් රටවල් වල මේ නීතිගරුකව කටයුතු කරන එක හොඳයි. දැන් මේකෙන් අදහස් කරන්නේ වැරදි කරන එක හොඳයි කියන එක නෙමෙයි වරදවා වටා ගන්නට එපා. අපිට මේ වළක්වන්නට බැරි නම් දේවල් අපේ පරිපාලනයෙන් තොර නම් ඒක පොහොරක් කරගන්න හැටි මේ කතා කරන්නේ. එතකොට ලංකාවේ නීතියක් රීතියකට ගරු කරන්නේ නැතුව මාර්ග නීති කඩ කරමින් එහෙම යන්නේ හොඳයි කියන එකක් නෙමෙයි මේකෙන් කියන්නේ. අපි ඒවා සමනය කර ගන්න ඕන, වළක්වා ගන්න ඕන. හැබැයි අපිට ඒවා වළක්වා ගන්නට අපේ සීමාවෙන් ඔබ්බෙනම් තියෙන්නේ අපට පුද්ගලිකව කරන්න පුළුවන් දේ තමයි ඒකෙන් අපි වැඩෙන එක. එතකොට එහෙම උත්සාහ කරනකොට අපි විචක්ෂණ වෙනවා අපි දක්ෂණ දැන් මේක නොදැනුවත්ව කරන්න බෑ අපි කිව්වා නොදැනුවත්වත් වැඩෙන ක්‍රමයක් තියෙනවා මේ අපි දැන් කතා කරන්නේ දැනුවත්ව වැඩෙන්න ඕන ක්‍රම එතකොට අපට ඕන නම් ඒකෙදි සම්මෝහය දියුණු කරගන්නත් පුළුවන්. මේ අනිත් රටවල නම් ඊටාම අපූර්වට මේ නීතිගරුක කටයුතු කරනවා. අපේ රටේ මොන නීතියක්වත් නැහැ. මොන මාර්ග නීතියක්වත් සැලකිල්ලට ගන්නෙ නැහැ. මේ මිනිසුත් එක්කලා කොහොමද මේ පාරක යන්නේ කියලා. ඉතින් වාහනේ අතට ගත්තු තැන ඉඳලා බැන බැන කෝප වෙවි, ද්වේෂ කර කර පුපුර පුපුර ඉතින් ඇතුළත විනාශ කරගෙන, ලේ පුච්චගෙන තමන් වෙනසෙනවා. ඉතින් තමන් එහෙම බැන බැනා ලේ පුච්චගෙන ගියයි කියලා රට නීතිගරුක වෙන්නේ නැහැ. ඊළඟට තමන් තමන් ඒකත් එක්කලා අනිත් අය සමග ගැටුමක් ඇති කරගත්තා කියලා රට නීතිගරුක වෙන්නේ නැහැ සමාජයක් හැදෙන්නේ නැහැ. ඒකෙන් තව අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය. ඒ නිසා අපි ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වනකොට අර සම්මෝහය වැඩෙන ක්‍රමය අනුගමනය කළොත් තමන්ටත් අනුන්ටත් විනාශය. හැබැයි අපි උත්සාහ කරන්නට ඕන සමාජයේ යහපත් තැනට ගන්නට නීතිගරුකව ක්‍රමානුකූලව හැම පැත්තක්ම සකස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහ කරන අතරතුරේ අපේ ප්‍රධාන කාර්යවේත්තේ අපේ විමුක්ති ගමන. ඒතොර විමුක්ති ගමන සඳහා අපි හැමතිස්සෙම වැයම් කරන්නට ඕනේ. යහපත් පාරිසරික සාධක වගේම අපට කටුක විදිහට දුක් සහිතව ව්‍යාකූල විදිහට අක්‍රමවත් විදිහට, අවිචාරවත් විදිහට, පීඩාකාරී විදිහට පැමිණෙන සමාජ වාතාවරණයන් ඔස්සේ අපි කොහොමද සුරක්ෂිතව අපේ ගමන යන්නේ? ඒ සඳහා පුහුණු වුණොත් ඒතනත්තා වඩා ශක්තිමත්ව මානසික ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්න සමත් වෙනවා. දැන් අවසානයේ අපි පුහුණු කරන්නේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන්නටනේ. ඒ කියන්නේ ලාභය හමුවේ හෝ අලාභය හමුවේ යසස හමුවේ හෝ අයස හමුවේ ප්‍රශංසාව හමුවේ හෝ නින්දාව හමුවේ සැපය හමුවේ හෝ දුක හමුවේ අපේ මනස සැලෙනවා නම් කම්පණයටපත් වෙනවා නම් අපි වැඩිලා නැහැ එතකොට අපි ශක්තිමත් කියලා කියන්න පුළුවන් කමක් නැහැ එතකොට අපි ශක්තිමත් වෙන්නේ ඒ සුවය වගේම දුක හමුවේදීත් අපිට නොසලී ඉන්නට පුළුවන්. එතකොට දුක ඇති කරන්නේ කවුද කියන එක ඒක වෙනම හොයලා කරන්න ඕන දෙයක්. රටක දේශපාලන අර්බුදයක් තියෙනවා නම් ආර්ථික අර්බුදයක් තියෙනවා නම් නීතිගරුක නැත්තම් අපි ඒකට වැඩපිළිවෙලක් යොදන්නට ඕන. හැබැයි ඒකෙන් අපි හිතන රක් කරගෙන ගැටිලා අපි විනාශ වෙන එක නෙමෙයි. ඒක සකස් කරන තෙක් අපි ඒක පොහොරක් කරගෙන අපි සෑම දෙයකටම ඔරොත්තු දෙන්නට මනස පුහුණු කිරීමේ වැඩපිළිවෙලකුත් අපිට තියෙනවා. ඒකයි විමුක්ති මගට උදව් වෙන්නේ කියන ඒ සිහිය නුවණ අපි තුල තියාගත්තොත් තමයි අපිට මේ අවස්ථාව පොහොරක් කරගන්නට පුළුවන් වෙන්නේ කමටහනක් කරගන්නට පුළුවන් එතකොට දැන් අපි අපි දකිනවා දැන් මේක තව උදාහරණයක් ගත්තොත් ඔය මහමග ඉන්න යමක් ඉල්ලගෙන කාලා සමහරට කුඩුබක්කියට අත දාලා ඒකේ තියෙන අර පරණ වෙච්ච කෑම කාලා එහෙම ජීවත් වෙන දරුවෝ ඉන්නෝ ඒගොල්ලන්ට ওই වෛරස විස බීජ මොකක්වත්කින් ප්‍රශ්නයක් නැතුව හොද්දට ඔරොත්තු දෙනවා. ඒත් අපි දන්න දරුවෙක් හිටියා වෛද්‍යවරයෙක්ගේ පුතෙක්. ඒ වෛද්‍යවරයා අර තමන්ගේ පුතණුවන්ට තියෙන ආදරය සෙනෙහස නිසා වැලි ටික පවා හොදලා තමයි දෙන්නේ සෙල්ලම් කරන්න. විස බීජ වලින් බලක්වා. අන්තිමට අර දරුවා ටිකක් ලොකු මහත් වෙනකොට ඒ දරුවන්ට සමස්ත පරිසරයෙන්ම ආසාත්මිකතා ඇති කරනවා. හැම විටම ශ්වසන ආබාධ, චර්ම ආබාධ, ප්‍රදාහයන් මේ නොයෙක් විදිහට ඒ දරුවගේ අර මේ ආසාත්මිකතා, ව්‍යාකූලතා ඇති වෙනවා. අර පාරිසරික සාධක හමුයි. ඇයි අර එකකටවත් निराවරණය වෙලා නැහැ, විවෘත වෙලා ඒ ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය වෙලා නැහැ කායික වශයෙන්. අන්න ඔය අර්බුදයෙන් අපට වෙනවා මානසික වශයෙන් ගොඩනැගිය යුතු ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගිය යුතු ප්‍රතිශක්තිය වර්ධනය වෙන්නේම ක්‍රමානුකූල පදනමක් මත අපේ ජීවිතය රේල් පිල්ලක් මත තියලා තල්ලු කරගෙන යනවා වගේ හැම දෙයක්ම හොඳට සුවදායකව සහනශීලීව ලැබෙන පරිසරයක ජීවත් වීම මත නෙවෙයි. ඒක සහනශීලී. ඒක සුවදායකයි. ඒක පහසුයි. ඒක අපි පිළිගන්නට ඕන. ඒකේ තර්කයක් නැහැ. හැබැයි අපේ මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වැඩෙන්නේ අර ව්‍යාකූලත්වයට අර විවිධත්වයට අර විවිධ අභියෝගයන්ට මුහුණ දීමත් එක්කලා. දැන් ඒ නිසා සමහර රටවල් වල ඔය බෝ වෙන රෝග වගේ දරුවන්ට හැදෙනකොට තමන්ගේ දරුවත් ගිහිල්ලා ඒ ගොඩට මුහු කරන ඒ රෝග වැළඳෙන්නේ. ඇයි? එතකොට තමයි ප්‍රතිශක්තිය හැදෙන්නේ. දැන් අපේ මහබෝසතාණන් වහන්සේ මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය හදාගන්නට පාරමිතාපුර නවදීදී අසත්පුරුෂයෝ ඉන්න තැන් හොයාගෙන ගියා. කනට කෝටු වලින් අනින නහය කෝටු ගහන කටට මුත්‍රා කරන උසුළු විසුළු කරන ඒ බඳු අසත්පුරුෂයෝ ඉන්න තැන් හොයාගෙන ගියා තමන්ගේ ශාන්තිය වර්ධනය කරන්න. ඉතින් දැන් අපිට එහෙම හොයාගෙන යන්න ඕන නැද මේ ඔක්කොම ලංකාව ඇතුලේ අපිට ලැබිලා තියෙන. එතකොට මිනිස්සුන්ගේ අවිචාරවත් බව, ගැටුම්කාරී බව, එතකොට සත්පුරුෂයෝ වගේම අසත්පුරුෂයෝ අනුන්ගේ යහපත ගැන හිතනවට වඩා හැමතිස්සෙම විවිධ අර්බුද ඇති කරනවා. එතකොට මේ වගේ දේශපාලන ආර්ථික සමාජික නෛතික මේ කොයි පැත්තෙන් ගත්තා වුණත් විවිධ ව්‍යාකූලතාවයන් අතරේ තමයි අපට අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එතකොට මේ தত্ত্বය අපි වෙනස් කරගත යුතුයි. ඒක ගැන වාදයක් නැහැ. ඒක හොඳයි කියලා අනුමත කරනව නෙමෙයි. ඒ தත්ත්වය වෙනස් කර ගන්නා තෙක් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් වුණොත් හොඳයි <laughs> පුළුවන් වේද බැරි වේද කියන එක ඉතින් අපි සියලු දෙනාගේ සාමූහික කැපවීමත් එක්ක තමයි තීරණය. ඉතින් ඒක කරගන්න තෙක් අපි පුහුණු වෙන්නට ඕන මේ ලැබිලා තියෙන වාතාවරණයෙන් අපේ මනස විනාශ කරගෙන අපේ විමුක්ති මඟ ඛණ්ඩණය කරගන්නේ නැතිව මේ පාරිසරික සමාජික ආර්ථික දේශපාලනික නෛතික මේ ව්‍යාකූලතාවයම අපි කොහොමද මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය හදාගන්නට භාවිතයට ගන්න. අන්න අපිට දුක්ඛ විපාක දැන් අපි පෙර සාකච්ඡා කළානේ මේවා අපි වෙත පැමිණෙන්නේ නිකම්ම නෙමෙයි. කවුරුන් කළා වුණත් කවුරු නිසා සිද්ධ වුණා වුණත් මගේ පංචේන්ද්‍රයන්ට මේවා ගෝචර වෙලා මට පීඩාවක් වෙහෙසක් ඇති කරන්නේ අප විසින් සසරේ කරගත්තු යම්කිසි අකුසල කර්ම විපාකයක් හැටියට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේ පංච විඥානයන් මේ එක්ක කුසල විපාක එක්ක අකුසල විපාක. එතකොට මනෝ විඥානයේ පමණයි අපිට ඒ මොහොතේ අපි ඉන්න මානසික තත්ත්වයක් එක්කලා ගොඩ නැගෙන්නේ. එතකොට මනෝ විඥානය තුලින් තමයි අපිට මේ ලැබෙන දේ කුසල ලැබුණත් කුසල විපාක ලැබුණත් අකුසල විපාක ලැබුණත් ඒක යහපතට පාවිච්චි කරනවද අයහපතට පාවිච්චි කරනවද කියන එක තීරණය වෙන්නේ අපි මේ මොහොතේ ප්‍රතිචාර දක්වන මානසික තත්ත්වයත් එක්ක. අන්න එතනයි අපිට සති සම්පජඤ්ඤය වැදගත් අපි අසතියෙන් අසම්පජඤ්ඤයෙන් සිහිනුවණින් තොරව අවිචාරවත්ව හැඟීම්overline ආවේගශීලීව ඇබ්බැහි මත අපි අර සත්ව ගතිය තුල ක්‍රියාත්මක වුණොත් සම්මෝහය වැඩි වෙමින් සමස්ත සමාජ අර්බුදයක් නිර්මාණය වෙන්නට අපේ ප්‍රතික්‍රියාවත් හේතුවක් වෙනවා දැන් අද මේ සිදු වෙමින් පවතින එක. ඉතින් එතකොට අපිට මේ වැඩපිළිවෙල තුළ ඒ සමස්ත ව්‍යාකූලත්වය තවදුරටත් වර්ධනය කිරීමෙන් වළකින්නටත් පුළුවන්. ඒක ටිකක් හෝ සමනය කරන්නට සහායක වෙන්නටත් පුළුවන්. අනිත් පැත්තෙන් අපේ මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය අවදි කරගෙන අපේ විමුක්ති මඟ වඩා වේගවත් කරගන්නටත් මේ පවතින සමාජ ආර්ථික දේශපාලන අර්බුදකාරී වාතාවරණය අපට පොහොරක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. රාජාංචාහම්දුරෝ කියනවා දේවල් කුණු වෙන්නේ නැතුව තියනවා නම් හොඳයි. නරක වෙන්නේ නැතුව තියනවා නම් හොඳයි. හැබැයි දේවල් නරක වෙනවා නම් කුණු වෙනවා නම් ඒක න කනගාටු වෙන්නේ නැතුව ඒක පොහොර පිණිස පාවිච්චි කරන්න. ඒ ටික එකතු කරලා පොහොර හදාගන්න. එතකොට ඒවා පැකට් කරලා විකුණලා මුදලක් හොයාගන්න පුළුවන්. නැත්නම් පැලෑටියක් හදලා පරිසරය අලංකාර කරන් තමන්ට ආහාර සම්පාදනය කරගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඒ සඳහා නුවණ නැති පුද්ගලයාට තමයි කුණු අර්බුදයක් වෙන්නේ. එතකොට ඒ කුණු ටිකම Tamanට පොහොරක් කරගන්නට පුළුවන් බුද්ධිමත්ව අපට පරිහරණය කරන්න පුළුවන්. එතකොට අපිට අකුසල කර්ම විපාක වළක්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. සමාජ අර්බුද, සමාජ ව්‍යසනයන් ආර්ථික දේශපාලන ව්‍යාකූලත්වයන් අපි සමනය කරගෙන මෙතන යම්කිසි යහපත් වාතාවරණයක් ගොඩනගන්න වෑයම් කරන්නට ඕන. හැබැයි එතෙක් අපිට මේ ඇති වෙන තත්වයම අපේ මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නට පොහොරක් හැටියට අපිට පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි තමන්ගේ වැරදි නිසා Tamanට දුක් විඳිනවා. දැන් අපි කතා කළේ පාරිසරික සාධක වශයෙන් අපේ ජීවිතයට දුක පීඩාව එනකොට අපි පරිසර යෙන් පැමිණෙන අභියෝග ජය ගන්නට අපි පුහුණු වෙනවා. පුද්ගලයන් වෙතින් අපට පීඩා පැමිණෙනකොට ඒ පුද්ගල අභියෝග ජය ගන්නට අපි බුද්ධිමත් වෙනවා. ඒ තුලින් මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය අපි හදාගන්නවා. ඒතර Tamanගේම වැරදි ක්‍රියාවන් නිසා සමහර වෙලාවට සසරේ යම්කිසි අකුසල කර්මයක් අපි කරලා තියෙනවා. හැබැයි ඒක මතුවෙන්නේ මේ වෙලාවේ අපි කරන ගන්න වැරදි තීරණයත් එක්ක. අපි මුලින් කතා කළානේ අර ප්‍රයෝග සම්පත්තිය ගැන කතා කරනකොට කර්ම තිබිච්ච පමණට අනිවාර්යෙන් ඒවා විපාක දෙනවා කියලා නියමයක් නැහැ. ඒක විපාක දෙන්නට පරිසරයක් හැදෙන්න ඕනේ. පරිසරය තමයි අපි සිතන ආකාරය, අපි කතා කරන විදිහ, අපි ක්‍රියා කරන විදිහ සහ බාහිර සාධක හසුරුවා ගන්න විදිහ. එතකොට දැන් අවිචාරවත්වයව හසුරුවා ගත්තාම අර සාංශාරිකව යටපත් වෙලා තියෙන අකුසල කර්ම බව මතුවලා විපාකත්වයට පැවිලා බරපතල ව්‍යසනයක් ඇති වෙනවා. මේ ව්‍යසනය සිද්ධ වුණාට පස්සේ දැන් අකුසල කර්ම විපාකය දැන් විපාකත්වයට පැමුණුණා. දැන් දුක පීඩාව ඇති වුණා. දැන් ඇති වුණාට පස්සේ අපට ඔන්න ස්වභාවිකව ප්‍රඥාව අවදි වෙන්නට ගන්නවා අපි සති සම්පජඤ්ඤේ පුහුණු කරන කෙනෙක් නම් අපි එතනදි හිතනවා මොකක් නිසාද මේ අර්බුදේ මතුනේ? ඒක අනුන්ගේ ඇඟේ ගහලා බේරෙන්න උත්සාහ කරන්නේ. Tamange පැත්තට හැරිලා බලනවා. ඇයිද මේ ගැටලුව මතුනේ? මෙන්න මේ වැරදි තීරණය නිසායි මේ දුක් විපාකේ මතුනේ. එහෙමනම් ඒ தത്വයට මම පෙළඹුණේ කොහොමද? මේ විදිහට හැඟීම්බර වෙච්ච නිසා, ආවේගකාරී වෙච්ච නිසා, සිහියෙන් කටයුතු නොකළ නිසා, මත්පැන් බීලා හිටපු නිසා, පාප මිත්‍ර ඇසුරක් තිබිච්ච නිසා, සද්ධර්ම ශ්‍රවණයක් නොතිබුණු නිසා, කල්යාණ මිත්‍ර ඇසුරක් නැති නිසා එතකොට මේ සාධකවල විරල භාවයත් එක්ක තමයි මේ මේ ව්‍යාකූල తත්ත්වය නිර්මාණය වුනේ. ඒ తත්ත්වයත් එක්ක තමයි දැන් මේ කටුක විපාක මතුවලා තියෙන්නේ. Tamangeම වැරදි තීරණත් එක්ක. ඉතින් එවනම් මේ తත්ත්වෙන් වළකින්නට මම මොකද්ද කරන්න ඕන නැත්තේ? ඒ සඳහා මා විසින් කළ යුතු දේ තමයි මේ හේතු සාධක වළක්වාගෙන මෙතනින් නැගී සිටින්නට කටයුතු කිරීම. එහෙමනම් මත්පැන් බීමෙන් මම වළකින්නට ඕන. අවිචාරවත් හැඟීම් වලට වහල් වෙලා කටයුතු කිරීමෙන් වළකින්නට ඕන. පාප මිත්‍රයෝ වෙනුවට කල්යාණ මිත්‍රයෝ ඇසුරට ගන්නට ඕන. අනිත් අයගේ වැරදි මාර්ගෝපදේශ දේශ වෙනුවට නිවැරදි සද්ධර්මයේ ධර්මෝපදේශ උදව් කරගන්නට. එහෙම කරගෙන හිතුවක්කාර විදිහට වැඩ කරන්නේ නැතුව ගුරුවරු කියන දෙයට වැඩිහිටියන් කියන දෙයට අහුම්කම් දෙන්න ඕන. ਵਿਚාරපූර්වක වෙන්න ඕන. දැන් ඔන්න ඒතනත්තා තුල සොයන්ව යම් කිසි ශක්තියක් අවදි වෙන්නට අවදි කරගන්නට ඔහුට පුළුවන්කම තියෙනවා අර දුක්ඛ පීඩාව හැමෙදී Taman තුල ප්‍රඥාව අවදි කරන්නට උත්සාහ කළොත් එතකොට ඒ ක්‍රියාවලියත් එක්කලා ඔහුට බුදුහාමුදුරුව ගැන ධර්මය ගැන සංගරත්නය ගැන වැඩිහිටියා ගැන ගුරුවරයා ගැන වඩාත් ප්‍රසාදයේ සද්ධාව වැඩෙන්නට පටන් ගන්නවා ඒ මොකද එයා එපා කියද්දී ඒ අය වරදක් කියලා කියපු දේ තමන්ගේ හිතුවක්කාරකමත් එක්ක හැඟීම් බර බවත් එක්කලා තමන් ක්‍රියාත්මක කරගන්න. දැන් මේ විදිහට මේ සසර ගමනේදී දැන් දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ කොච්චර නිසි මඟ පෙන්වලා දෙන්න උත්සාහ කළත් හැම තිස්සෙම ඒකට පිටින් ගිහිල්ලා වැරදි කරලා අනර්ථය කරගත්තු කෙනෙක්. හැබැයි අවසාන මොහොතේ දේවදත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ප්‍රඥාව උපදිනවා. තථාගතයන් වහන්සේට වන්දනා කරන්නට කියලා අර රෝගී වෙලා ඉන්නකොට ඇඳ මත තියාගෙන අරගෙන එනවා. අරගෙන ආවට බුදුරජාණන් වහන්සේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක එක්තරා ධර්මතාවයක්. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ තරම් හානි කරපු, විනාශ කරපු, සංඝ බේද කරපු ඒ තනත්තාට තථාගතයන් වහන්සේගේ දර්ශනය ලබන්නට තියෙන ඉඩකඩ ඇහුරුණා. ඒ කුසල විපාකය තථාගතයන් වහන්සේගේ දර්ශනය ලැබෙන කුසල විපාකයක් හැටියට අර බරපතල අකුසල කර්ම හේතු කොටගෙන අර කුසල විපාකයේ ආවරණය අවසාන මොහොත. ඒ නිසා ඔහුට අවසාන මොහොතේ බුදුරජාන් වහන්සේ දැක ගන්නටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් දැක ගන්න අවස්ථාවක් නොලැබුණාට Tamangeema වැරදි ක්‍රියාව තුළ Taman ලබන දුක් විපාක පීඩාව පාදක කොටගෙන ඔහු තුල සද්ධාව ප්‍රඥාව අවදි වෙනවා. එනිසා බුද්ධං සරණං ගච්ඡාමි කියන සැබෑ අවබෝධයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ සරණ යන්නට දේවදත්ත හාමුදුරන්ට අවසාන මොහොතේ පුළුවන් වෙන්නේ මේ හිතුවක්කාර බව නිසා හැඟීම්බර බව නිසා සාංශාරික දුර්වල ඇබ්බැහි මත Taman විසින්ම ගත්තු වැරදි තීරණ මත තමන් බරපතල අර්බුදයක් ඇති කරගත්ත දුක් විපාක ලං කරගත්ත ඒ නිසා කටුක බව පීඩාව ඇති වුණා එතකොට මේ ජීවිතේ පීඩාවින්ද දෙවන ආත්ම භාවයේ ආනන්තර කර්මේ විපාක හැටියට නිරේ වැටලා අදටත් දුක් විඳිනවා එතකොට මේ සියල්ලක් තුලින් සාංශාරිකව යම් ප්‍රමාණයකට හුරු පුරුදු කරලා තියෙන මනසකට සද්ධාව ප්‍රඥාව අවදි කරගන්නට අවස්ථාවක් සැලසෙනවා එතකොට නැවත නැවත අපි අවධාරණය කරනවා මේකෙන් කියන්නේ අකුසල් කළාට කමක් නැහැ අකුසල කර්ම විපාක මතුවෙන එක හොඳයි ඒවට මුණ දෙන්න ඕන කියන එක නෙමෙයි <clears throat> මේකෙන් කියන්නේ අපි අකුසල් නොකළ යුතුයි බැරිවීමකින් හරි සිදුවෙච්ච අකුසල කර්ම විපාක වළක්වා ගන්නට වෑයම් කළ යුතුයි එතකොට එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඉතින් අකුසල කර්ම විපාක වළක්වා ගත්තොත් ওই දුක් වේඩාව නෑ නේද අකුසල කර්ම විපාකයෙන් වළකින්නට තරම් සති සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන් නම් මේ දුක්ඛ විපාකේ අපට ඕන නැහැ. සුඛ විපාක හැම වෙලේම සුවසේම ගුණධම් වඩන්නට පුළුවන්. අපට මේ මේ දුක්ඛ විපාකම එන්න ඕන කියලා එකක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ කලකිරිලා ගියේ දුක් විඳපු නිසා නෙමෙයිනේ. උන්වහන්සේට රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගාත් එකලා සියලු යස ඉසුරු සම්පත් තිබුණා. ඒ තිබුණත් ඒව අසාර බව දකින්නට සාංශාරිකව මනස හුරු කරලා තිබුණා. ඉතින් එහෙම හුරු කරලා තියෙන කෙනෙකුට දිව්‍ය ලෝකයේ ඉපදිලා හිටියා වුණත් දිව්‍ය සම්පත් විඳින්මින් හිටියා වුණත් එහි අසාර බව දකින්නට සිහි බුද්ධිය උපදවා ගන්න සිහිනුවන උපදවා ගන්න බාධාවක් නැහැ. ඒ බාධාව තියෙන්නේ ඒවා පිළිබඳව මුසපත් වෙන කෙනාට. සිහිය ප්‍රඥා වෙනුවට හැඟීම් බර පුද්ගලයන්. ඉතින් මේ හැඟීම් බර පුද්ගලයාට හැඟීම් බර බව නිසා මේ වැරදි ව්‍යායාමයේ නිසාම ඔහු වෙත අකුසල සිද්ධ වෙනවා ඔහු අතින් අකුසල කර්ම විපාක විපාකත්වයට පැමිණෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ අර දුර්වලකම් ටික හදාගන්න අර අප විසින්ම සිද්ධ කරගත්තු අපේම දුර්වලකම් ටිකේ ප්‍රතිඵලය උදව් කරගන්නව ඇරෙන්න. අර කතාවට කියන්නේ ලිඳට වැටිච්ච මනුස්සයා ලින්කටෙන්ම ගොඩ වෙන්න ඕන කියලා කරවිලේ හැදිච්ච පණුව කරවිලේම කාලා ජීවත් වෙන්න ඕන කියලා. ඒ වගේ ඉතින් අපිට සති සම්පජාඤ්ඤය නැති නිසානේ අපි අකුසල් කරගත්තේ. ඉතින් ඒවා විපාකත්වයට පැමිණෙනකොට දැන් ඉතින් ඒවා උදව් කරගෙන හරි සති සම්පජාඤ්ඤය උපදවා ගන්න. අපිට අකුසලෙන් වළකින්නට තරම් සති සම්පජාඤ්ඤය එදා තිබුණා නම් අද අපි දුක් විඳින්න ඕනේ නැහැ. එහෙම නැත්නම් අඩුම තරමින් අපිට අදවත් සති සම්පජාඤ්ඤය අවදි කරගෙන සිහිනුවන අවදි කරගෙන අකුසල කර්ම නොකොට සිටින්නට තරම් අපේ තුල යම් මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තියක් අවදි කරගන්න පුළුවන් නම් අපිට දුක් විඳ විඳ ඉන්නට ඕනේ ඉතාම සුවදායක විදිහට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේක දුක් විඳගෙන යා යුතු ගමනක් හැටියට බුදුහාමුදුරුවෝ කොතනකවත් නිර්දේශ කරන්නේ හැබැයි මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියලා බුදුහාමුදුරුවෝ ක්‍රම දෙකකට දේශනා කරනවා. ඇයිද මේ මිනිසුන් ලෝකයට ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙන රටාවත් එක්කලා ඔවුනොවුන් මේ පුහුණුව කොහොමද සිද්ධ වෙන්නේ? ඒ මත අපේ ප්‍රතිපදාව දුක්ඛ සහගතද සුඛ සහගතද කියලා තීරණය. ඉතින් අපි දැන් ওই අද කතා කළේ අවිචාරවත් අපි අතින් යම් යම් අකුසල් සිද්ධ වුණා නම් දැන් අපිට ඒවැ දුක්ඛ විපාක පැමිණෙනවා නම් පසුගිය සති 10ෙම අපි කතා කළේ ඒවා වළක්වා ගන්න ක්‍රම ගැන වැළැක්විය නොහැකි ආකාරයෙන් මේවා මතුවෙනවා නම් අපි කොහොමද ඒක පොහොරක් කරගන්නේ දැන් සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්නේ කුසල විපාකයක් නිසා නෙමෙයි අකුසල කර්ම විපාකයක් විපාකයක් නිසා වෙනත් බෝසත්වරු සති සතියයි සති හතයි එහෙම නැත්නම් මාස හතයි මාස හයයි ওই විදිහට බොහොම කෙටි කාලයක් අපේ බෝසතාණන් වහන්සේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේට නොදැන හෝ කළ නිග්‍රහයත් එක්කලා උන්වහන්සේට දිගු කලක් වැඩි කලක් බුද්ධත්වයේ සඳහා පීඩා විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් උන්වහන්සේ ඒක වළක්වන්නට ගියේ නෑ. ඒක වැළැක්විය නොහැකි ආකාරයෙන් මතු උනා වෙන්නටත් පුළුවන්. එතකොට ඒ අවස්ථාව උන්වහන්සේ පොහොර කරගත්තා. එදා ඉන්දීය සමාජය තුල යම්තා වෘත ක්‍රම තිබුණා නම් ඒ සියල්ල අධ්‍යයනය කරන්නට අර කාල සීමාව යොදා ගන්න. නොකා නොබී ඉන්නට, හුස්ම නොගෙන ඉන්නට. එතකොට මේ මේවයින් පීඩාවක් ඇති වෙන්නේ. එතකොට මේ පීඩාව ඇති වෙන්නේ නැහැ කුසල විපාකයෙන්. ඉතින් ඒ ටික විඳින්නට, ඒ ටික පුහුණු කරන්න හොඳම අවස්ථාව තමයි අර අකුසල කර්ම විපාකයෙන් මතුවෙන අවස්ථාව. දැන් මෙහෙම අදටත් අපි දකිනවා සමහර බුද්ධිමත් මිනිස්සු යම් කෙසේ වැරද්දක් කරලා හෝ වෙන කෙනෙක් කරපු වැරද්දකට පටලවිලා හෝ අපි හිතමු උසිරගත වෙන්නට නියම වෙනවා. ඊට පස්සේ හිරගෙදර ඉන්නකොට අනුන්ට බැන බැන අනුන්ට දොස් කිය කිය මද්ද්‍රව්‍ය වලට කුඩු වලට ඇබ්බැහි වෙලා ඇතුළේ ඉඳලා සැලසුම් කරලා එළියට ආපු ගමන් අනිත් අය ඝාතනය කරන්න සමාජයෙන් පරිගන්න සැලසුම් කරනවා වෙනුවට සමහර බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ඒ හිරගෙදරට ගියාට පස්සේ හිත හදාගෙන යම්කිසි අධ්‍යයනයක නිරත වෙනවා පරේෂණයක නිරත වෙනවා භාවනාවක නිරත වෙනවා දැන් අපි දන්න එක මහත්මයෙක් හිටියා එතුමා සමස්ත ජාතක පොතම නැවත නැවත කියවලා ත්‍රිපිටකය බොහෝ කොටසක් කියවලා ඒ කියන්නේ හොඳ පරිචයක් ඇති කරගෙන තිබුණා හිරගත වෙලා ඉන්නවා සමහරු පොත් ලියනවා සමහරු භාවනා කරනවා ඉතින් ඒ හිරගෙදරේ සඳහා සමස්ත පරිසරයක් තියද නැද්ද කියන එක වෙනම කතාවක් ඉතින් Tamanට ඕන නම් ඒ පසුබිම හදා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට අපිට වැළැක්විය නොහැකි විදිහට යම් දුක් විපාකයක් මතුවෙනවා නම් ඒ අවස්ථාව කොහොමද අපි පාවිච්චි කරන්නේ මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තියක් අවදි කරගන්න. ඉතින් දැන් සම්මා සම්බුදුවරු පවා මේ මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඒකයි අපි අර සිහිපත් කළේ බෝසතාන් වහන්සේ අර විදිහට අර අකුසල කර්ම විපාක ප්‍රයෝජනෙට ගත්තා යහපත කරන්නේ. ඉතින් සම්මා සම්බුදුවරු තමයි මේ න්‍යාය හරියටම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ යහපත් දේවල් තියෙනවා නම් ඒවා ප්‍රයෝජනෙට ගන්නවා තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස. අයහපත් දේ නම් තියෙන්නේ ඒක ප්‍රයෝජනෙට ගන්නවා තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස. ඉතින් මේ ක්‍රමයේම තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී සරාගං වා චිත්තං සරාගං චිත්තං තේ පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තේ පජානාති රාගසිත, ద్వේසසිත ඇති කිරීම සුදුසු නැහැ. හැබැයි අපේ මනසේ දුර්වලකම නිසා රාගසිත, ద్వේසසිත ඇති වෙනවා නම් ඒක කමටහනක් කරගන්න. අර අරමුණත් එක්ක පැටලෙනවා වෙනුවට තමන්ගේ සිත දිහා බලන්න. බලලා ඒ රාගයේ, ద్వේෂයේ මතුවෙන ස්වභාවය තේරුම් ගන්න. ඒක හේතුප්‍රත්‍ය හඳුනා ගන්න. එතකොට තමයි මේ ක්ලේශයයි ඒ ක්ලේශයේ ගති ලක්ෂණ මෙහෙමයි ඒ ක්ලේශයේ උපදින හේතු ප්‍රත්‍ය මේවයි ඒක දුරු කරන්නට නම් මේ හේතු ප්‍රත්‍ය දුරු කළ යුතුයි ඒ සඳහා මෙන්න මේ වැඩපිළිවෙල අනුගමනය කළ යුතුයි මේ චිත්ත න්යාමයේ පිළිබඳ විචක්ෂණ භාවය ඇති කරගන්නට අර මානසික දුර්වලකමම කමටහනක් කරගන්නේ කොහොමද කියන බව චිත්තානුපස්සන ධම්මානුපස්සන දේශනාවන් හිතතාගතයන් වහන්සේ දේශනා ඒ නිසා සම්මා සම්බුදවරු තමයි මේ වැඩපිළිවෙල මේ මේ මේ සබාධම් රීතිය හඳුනාගෙන සැප හෝ දුක යහපත හෝ අයහපත හොඳ හෝ නරක මේ තියන දේ උදව් කරගෙන ස්වභාවිකව වැඩෙනවා වගේම සිහිනුවණින් යුක්තව අපි කොහොමද කායික ප්‍රතිශක්තිය මානසික ප්‍රතිශක්තිය සහ ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය අවදි කරගෙන කායික මානසික ආධ්‍යාත්මික පාරිසරික සමතුලිත භාවය පිළිබඳ විද්‍යාව ඉගෙනගෙන අපි කොහොමද මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරන්නේ. එතකොට මේ සියලු කාරණා අපට මජ්ක්‍ධිමා පටිපදා කියන මේ ප්‍රතිපත්තියේ මැදුම් පිළිවෙතට විශේෂයෙන් අවශ්‍ය වෙනවා. මේ මේ වැටහීම මේ අවබෝධය. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙනවා සැප විපාක ලැබෙනකම් බලා ඉන්න මේ ප්‍රතිපදාව පුහුණු කරන්න. දුක්ඛ විපාක කටුක විපාක සම්පූර්ණයෙන් නැතුව ගිහිල්ලා සැප විපාක එනකන් අපිට බලා ඉන්න සිද්ධ වෙනවා හැමෝත් ගුණධර්ම දැන් ගොඩක් දෙනාගේ ජීවිතේ එහෙමනේ මේ දරුවොත් එක්ක දැන් ඔන්න ඉගෙන ගන්න කාලේ ඉතන මේ ඉගෙන ගන්න කාලේ නම් භාවනා කරන්න බෑ ගුණධර්ම වඩන්න බෑ මේ ටික ඉවර කර. රස්සාවට ගියට රස්සාව කරන කාලේ මේක කරන්න බෑ මේ මේ රස්සාවත් එක්ක මේ ප්‍රශ්නත් එක්ක මේකෙන් නිදහස් වෙච්ච කාලෙක මේවා. විවාහ වුණාට පස්සේ මේ විවාහයත් එක්ක බෑ. දරුවෝ හදනකොට මේ දරුවොත් එක්ක බෑ. ඉතින් ඔහොම ඔහොම හැමතිස්සෙම අර පවතින කර්කශ බව අපි අපිට ගැලවීමේ මාර්ගයක් හැටියට නිදහසට කාරණයක් හැටියට පාවිච්චි කරනවා විනා ඒක පොහොරක් හැටියට ඒක කමටහනක් හැටියට යොදාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරන්නට බොහෝ දෙනා සබුද්ධික වෙන්නේ නැහැ. ඒ සඳහා චිත්ත ධෛර්ය වීරිය අවදි කරගන්නේ නැහැ. එනිසා අපි පුහුණු වෙන්නට ඕන විරියේන දුක්ඛං අච්ඡේති මේ දුක අතික්‍රමණය කළ යුත්තේ කෙසේද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වීරෙන් දුක අතික්‍රමණය කළ යුතුය. එතකොට වීරෙන් දුක අතික්‍රමණය කරන්නට අපිට මේ කියන සති සම්පජඤ්ඤය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සමස්ත සූත්‍ර දේශනාව පුරාම කරුණු තුනක් අවධාරණය කරනවා ආතාපි සම්පජානෝ සතිමා සිහිය නුවණ සහ වීරය සිහිය තියෙන්නට ඕන බාහිර ලෝකය ගැන දැන් අපිට ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ බාහිර ලෝකයනේ ඒ බාහිර ලෝකයක් එක්ක පැටලෙන්න ගියාම අපිට ඇතුළත සිද්ධ වෙන හානිය පේන්නේ අර විස සහිත ඊතලයෙන් ඊතලය ඇඟට කිදා බැස්ස පුද්ගලයා විද්දේ කවුද මේ ඊතලයේ හැදුවේ කොහෙද මේකට පොවපු විස මොනවද ඒව ගැන හොයන්න ගියාම මේ විස ශරීරගත වෙලා තමන් මැරෙනවා කියන එක පේන්නේ ඒ වගේ තමයි අපිට බාහිර අරමුණත් එක්කලා පංචේන්ද්‍රයන්ගෙන් පැටලෙනකොට අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය පේන්නේ නැතුව. එතකොට සිහිය තියෙන්න ඕන කරන්නේ අර බාහිර සිදුවීම බාහිර අරමුණ වගේම ඊට සාපේක්ෂව අපේ මනස තුල සිද්ධ වෙන ක්‍රියාවලිය කියන මේ දෙපසම පැහැදිලිව දකින්නට අපට සිහිය අවශ්‍යයි. ඒ දෙක අතර අන්තර් සම්බන්ධතාවයේ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බද්ධ වෙලා තියෙන්නේ කොහොමද? අන්‍යෝන්‍ය වැඩෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න ප්‍රඥාව තියෙන්න ඕන. ඒකේ අර්ථය අනර්ථය වටහා ගන්න ප්‍රඥාව තියෙන්න. වීර තියෙන්න ඕන. එතන අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ හේතු සාධක බැහැර කරලා යහපත ගොඩනගන්න. ඒ නිසා සිහිය ප්‍රඥාව වීරය අපේ ජීවිත තුළ අපි ප්‍රගුණ කරනවා නම් ඒ තනත්තාට සාංශාරික වශයෙන් කරන ලද කුසල කර්ම විපාක ඒ කියන්නේ සුඛ විපාක උපස්තම්භක කර්ම ප්‍රවෘත්ති විපාක හැටියට ලැබෙද්දී ඒවා උදව් කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් විමුක්ති මාර්ගය පුහුණු කරන්නට පුළුවන් යම් හේතුවක් නිසා අපි සාංශාරික වශයෙන් අකුසල කර්ම සිද්ධ කරගෙන තියෙනවා. ඒ අකුසල කර්ම මේ මොහොතේ මතුවෙමින් පවතිනවා. අපි පසුගිය සති 10ක් මුළුල්ලේ කතා කළ ආකාරයට අපි අකුසල කර්ම වළක්වා ගන්නට උත්සාහ කරනවා. නමුත් ඒවා වළක්වා ගන්නට නොහැකි ආකාරයෙන් මතුවෙනවා නම් අපට සිහිය ප්‍රඥාව වීරිය අවදි කරගත්තොත් ඒ දුක්ඛ විපාකේ කටුක විපාකේ පාදක කොටගෙන මේ විමුක්ති මාර්ගය තුල අපිට ಗುಣ නුවණ පුහුණු කරන්නට පුළුවන් එය පොහොරක් කොටගෙන ඒ කමටහනක් කොටගෙන. ඉතින් එහෙනම් අපි හිතනවා අද දවසේ දේශනය මේ ප්‍රමාණය ප්‍රමාණවත් කියලා මේ කාරණය වටහා ගන්න විවිධ පැතිවලින් අපි කතා බහ කළා. එහෙමනම් අද ධර්ම කාරණේ පැහැදිලි කිරීම මෙතනින් නිමා කරලා අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙනවා. ලබන සතියේ ඉඳලා අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රය පාදක කොටගෙන. ඒතර සබ්බාසව සූත්‍රයේදී දැක්වෙනවා අපිට ජීවිතේ දැන් අපේ දුර්වලකම් මගහරවා ගන්න කෙලස් දුරු කරන්න එකම ක්‍රමයක් නෙමෙයි අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවෝචිතව. එතකොට ඒ ඒ වාතාවරණය හමුවේ ඒ ඒ తত্ত্বය හමුවේ ඒ ඒ පාරිසරික සාධක හමුවේ අපේ කෙලෙස් දුරු කරන්න අපේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරන්න ඒ ඒ තැනට ගැලපෙන හැටියට අපි යොදාගත යුතු උපාය මාර්ග වෙනස්. අන්න එහෙම ක්‍රම හතක් ගැන තමයි සබාසව සූත්‍රය පැහැදිලි කරන්න අපි ලබන සතියේ ඉඳලා ඒ සූත්‍ර දේශනාව හා බැඳුණු සාකච්ඡාව සහ දේශනා පෙළ ආරම්භ කරනවා. එතකොට අද දවසෙන් අපි මේ නිමා කරන්නේ ලෝණපල සූත්‍රය අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණපල සූත්‍රේ පාදක කොටගෙන අකුසල කර්ම විපාක යටපත් කරන්නට මහේශාක්‍ය බව අවදි කරගන්නේ කෙසේද සහ ඒ අකුසල කර්ම විපාක යටපත් කරන්නට අපට ප්‍රායෝගිකව භාවිත කළ හැකි විවිධ උපාය මාර්ග පිළිබඳවයි අපි මේ සති 11ක් මුළුල්ලේ කතා කළේ